ඊළඟට සිරිවර්ධන මහත්මයා ඔව් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ සමහර තැන්වල උගන්වනවා අර ආගම ශ්‍රද්ධාව අධිකම ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව කියලා. ඒක ගැනත් අනිත් එක දැන් අපි සාමාන්‍ය ඔය මල් පහන් පූජා කරලා හැම ඉන්නකොට කාලයක් තිස්සේ යනකොට අපේ ජීවිතය තුළ ධර්මයක් වැඩෙනවා කියන එක කොහොමද ස්වාමින් වහන්සේ අපිම දැනගන්නේ ප්‍රත්‍යවේක්ෂණය කරගන්නේ. ඔව් ඒක ඉතින් ප්‍රත්‍යවේක්ෂා නුවණින්ම තමයි ඒක අපි හඳුනාගත යුත්තේ. ඒ කියන්නේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරද්දී තමයි Tamanට Taman පිළිබඳව හොඳ වැටහීමක් ඇති වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සල්ලේක සූත්‍රයේදී සල්ලේක පරයය මුලින් ඒ සල්ලේක පරයයේදී දුරුවලකම් හරියට හඳුනා ගැනීම. අර දෙවැනි පියවර චිත්තුප්පාද පරයයි. තමන් සිතුවිලි උපදවනවා මම මේ වරදින් කෙසේ හෝ වළකිනවායි. තුන්වෙනි පියවර තමයි පරික්කමන පරයයි. ඒ සිතුවිල්ලට අනුව ඒ වරදින් වැළකී සිටින්නට උපාය මාර්ගයක් හඳුනාගෙන අපි ඒක ක්‍රියාවට නම්. එහෙම ක්‍රියාවට නැංගුවොත් හතරවෙනි පියවර තමයි උපරිභාව පරයයි. තමන්ටම දැනෙන්න ගන්නවා තමන් මෙතෙක් කල තිබුණු දුර්වලකම් වලින් සෑහෙන දුරට Taman නැගී සිටමින් ඉන්නවයි කියන බව Tamanට දැනෙන්න ගන්න. එතකොට ප්‍රායෝගිකව මෙහි යෙදෙනවා නම් ඒ චර්මයේ තියෙන විශේෂත්වය තමයි තම තමන්ටම ප්‍රත්‍යවේක්ෂා කරලා ඒක නිධර්මය පිළිබඳ කියන්නේ සම්දිට්ඨිකෝ ඒක සාන්ෘෂ්ටිකව තමන් විසින්ම දකින්න පුළුවන් ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට ආරාධනා කරන්න සුදුසුයි ඕපනයිකෝ තමන්ගේ චිත්තසංතානයේ අවදි කරගන්න පුළුවන් දෙයක්. අන්න ඒ විදිහේ වචන වලින් මේ ධර්මය හඳුන්වන්නේ ඒක තමන් විසින්ම අත්දකින්න පුළුවන් තමන් විසින්ම දැනගන්නට පුළුවන් කාරණයක් නිසා. ඉතින් තමන්ගේ චිත්තසංතානයේ මේ කියන සද්ධාව මොන මොන ප්‍රමාණයෙන්ද වැඩෙන්නේ කියන එක අපිට ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්ම තමයි වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඒකට අර දැනුමත් වැදගත් වෙනවා. මේ අර සද්ධාවේ යම් ප්‍රභේද පිළිබඳව දැනෙනකොට දැන් අපි ළඟ තියෙන්නේ ඕකප්පන සද්ධාවද අධිගම සද්ධාවද දැන් මගේ ළඟ තියෙන අමූලිකා සද්ධාවද ආකාරවතී සද්ධාවද දැන් ඔය අපි අද කිව්ව හැටියට ප්‍රාථමික සද්ධාවද මධ්‍යම සද්ධාවද උත්කෘෂ්ඨ සද්ධාවද එහෙම Tamanට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඒව පිළිබඳව දැනගෙන තිබීමත් අවශ්‍යයි ප්‍රාථමික මධ්‍යම උත්කෘෂ්ඨ කියන වචන ටික මම පාවිච්චි කළේ ඒ එහෙම පොත්වල බෙදලා තියෙන නිසා නෙමෙයි. දල වශයෙන් අපිට ඒ විදිහෙන් හඳුනා ගන්නට ඕන නම් පුළුවන්. ඉතින් ඒ වගේ එක එක පැති ඒ සද්ධාවේ ප්‍රසාදනීය ලක්ෂණය ඊළඟට අර පාපයන් දුරු කරන ගතිය කුසලයට නිර්භය ගතිය එතකොට මේ ලක්ෂණ හරියට හඳුනා ගන්න හඳුනා ගන්න තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ ගුණාංග මගේ ළඟ තියෙනවා. දැන් සම්පසාදන ගුණය සද්ධාවේ තියෙනවා. හරියට අර සක්විති රජ කෙනෙකුගේ මාණික්ක වගේ කියලා කියනවා. ඒ මණික බොර වතුරකට දැම්මන් පස්සේ අර බොර ඔක්කොම යටපත් වෙලා හොඳට වතුර පැහැපත් වෙනවා. අන්න ඒ වගේ සද්ධාව ඇති සිත පැහැපත් කරනවා අර දුර්ගුණ ඔක්කොම දුරු කරලා. එතකොට ඒ ගුණය අපි හඳුනාගත්තන් පස්සේ තමන්ගේ චිත්තසංතානයේ ඒ බඳු ගුණයක් වැඩෙනවද? වැඩෙනවා නම් අන්න ඒ සද්ධාව. ඊළඟට පාපය දුරු කරන ගතිය, පවට බියවන ගතිය, පාපය හැර කරන ගතිය. එතකොට මේ සද්ධාවේ බලය. සද්ධා බලය. ඊළඟට කුසලයට නිර්භය ගතිය. ඒක දක්වන්නේ හරියට අර මිනිමස් කන කිඹුලන් මෝරුන් ඉන්න ගංගාවකින් වීර පුරුෂයෙක් අග්නයව එතර කරන්න වගේ මේ සද්ධාව ධර්මානුධර්ම මාර්ගයේ නොපියව ඉදිරියට ගමන් කරනවා. එතකොට ඒ කුසලයේ කෙරෙහි ධර්මයේ කෙරෙහි පසුබාහ නැති ගතියක් මගේ හිතේ තියෙනවා. තියෙනවා නම් ඒතර තියෙන්නේ සද්ධාව. ඒ ප්‍රඥාව වීරය ආදී විසිනුත් ඒක කරනවා. අර ප්‍රසාදනීය ගුණයත් එක්කද ඒ ඒ කෙරෙහි මම මේ ඕනම පීඩාවක් දරාගෙන මම මේක කරන්න ඕන කියලා යොමු අන්න ඒ විදිහට එහි ගති ලක්ෂණ හඳුනාගෙන එක් එක් විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඒකට අපිට මුලින්ම අවශ්‍ය වෙන සුතමය ඥානය දෙවනුව ওই විදිහෙන් ප්‍රත්‍යවේක්ෂා නොවනේ චින්තාමය ඥානය තුන්වෙනුව සති සම්පජඤ්ඤයෙන් ඒවා තුල පුහුණු වීම අවශ්‍යයි. එහෙම තමයි අපි ප්‍රායෝගිකව ඒවා වටහා ගත්තේ.